ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි අප සියලු දෙනාම ඊ타ත්ම චිත්ත ප්‍රසාදයකින් ශ්‍රද්ධාවකින් මේ මාතර අපරැක්කේ මහමිුණාව මහා විහාරයේ වැඩ හිඳින ස්වර්ණමාලී මහා චෛත්‍යරාජානන් වහන්සේ ළඟට අපි සියලු දෙනාම රැස්ුණේ ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති මහා පැහැදීමකින් මේ වෙලාවේ මේ ස්වර්ණමාලී සෑ රජුන්ගේ හතර පැත්තේ හතර දිසාවේ දේවතා කොටුව මුදුනේ වැඩ සිටින බුදු පිළිම වහන්සේලා අපි निराවරණය කළා. ඊළඟට අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ වටා වැඩ සිටින ඒ පරිවාර ස්තූප සිහි කරමින් මේ දිවිලා තියෙන සුන්දර කුඩා ස්තූපයන්ගේ කොත් වහන්සේලා निराවරණය කළා. ඊළඟට මේ චෛත්‍ය රාජානන් වහන්සේට මල් පහන් සුවඳ දුම් ආදී පූජා කළා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ අනුස්මරණය කරමින් ගිලම්පස පූජා කළා. පින්වත්නි මීට වසර 2600 ගණනකට කලින් මේ ලෝකේ මහා පුදුම සහගත දෙයක් සිද්ධ වුණා. ඒ තමයි ජම්බුද්වීපය කියන රටේ හිමාල පර්වතයේ පාමුල පුංචි රාජධානියක කපිලවස්තු කියන සල්මල් පිපුණු ලස්සන උද්‍යානයක දවල් 11ට විතර පොහෝ දවසේ සිඟිති දරුවෙක් උපන්නා මේ පුංචි සිඟිත්තා උපදින වේලෙහි ලෝකේ පුරාවට මහා අద్భుත දේ සිදු වුණා. ආනන්තරික නිරේ පවා ආලෝක වුණා. මේ සිඟිති දරුවා උපන් වේලෙහි ඒ මෑණියන් වහන්සේට මහා මායා බිසෝන් වහන්සේට දකින්න ලැබුණා. බ්‍රහ්ම ලෝකෙන් බඹුන් ඇවිදින් මේ සිඟිති දරුවා දූතට අරගෙන කිව්වා පින්වත් මෑණියනි සතුටු වෙන්න මහා පිං ඇති දරුවෙක් ඉපද සිටිනවා කියලා. මේ දරුවා මේ මොහොතේ උතුරු දිශාව බලා සත් පියවරක් සිඟිති පියවර තබා ඇවිද්දා. මේ දරුවා ඒ මොහොතේ Tamanගේ දකුණු අත උඩට උඩට ඔසවා අතේ දබර ඇඟිල්ල අහසට දිගු කොට මේ දරුවා මිහිරි සරින් ගාථාවක් කිව්වා. අග්ගෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකයට අග්‍ර වෙමි ජිච්ඡෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකයට වැඩිමහල් වෙමි. සෙච්ඡෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. අයමන්තිමා ජාති මේ මගේ අන්තිම ඉපදීමයි. නත්ති දානි පුනබ්බවෝ නැවත පුනර්භවයක් නැත කියා. මේ අසිරිමත් සිඟිත්තාගේ ඉපදීමත් සමග ඒ රාජමාලිගාවේ කටයුතු සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. රජුරුවන්ගේ සිත මහා සතුටකින් පිරුණා. ඒ රජුරුවෝ 108ක් බ්‍රාහ්මණයෝ කැඳවල ඇහුවා මහා පින්වත් දරුවෙක් අපට ලැබී සිටිනවා මේ දරුවගේ අනාගතය මොකක්ද ඒ 108ක් බමුණන්ගෙන් 107 දෙනෙක්ම ඇඟිලි දෙකක් දිගු කළා. මේ දරුවා gedara සිටින්න පුළුවන්. gedara නැවතුනොත් මේ මහා පෘථිවියට අධිපති සක්විති රජ කෙනෙක් වෙනවා. යම් හේකින් මේ දරුවා ගිහිගේ අත්හැර ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් වුණොත් මේ දරුවා කාගේවත් උපදේශයකින් තොරව තනියම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. 107 දිනක් මෙහෙම කියද්දී කෙලවරේ හිටියා තරුණ බමුණෙක්. මේ තරුණ බ්‍රාහ්මණයා කියනවා එක ඇඟිල්ලක් ඔසවාගෙන රජතුමනි මේ දරුවාට ඉරණම් දෙකක් නැහැ. මේ දරුවාට තිබෙන්නේ එකම ඉර නමයි. ඒ මේ දරුවා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා පත් වෙනවා පත් වෙනවාමයි කිව්වා. ඒ ඉෂ්ට වුණා. මේ සිඟිති දරුවා අසාමාන්‍ය මානසික බලයකින් යුක්ත වුණා. පුදුම සහගත හැකියාවලින් යුක්ත වුණා. කවුරුත් ජීවිතේ නොහිතන පැති හිතන්න සමර්ථ වුණා. රජවරු රාජධානිය ලොකු කරගන්ට සේනා හසුරුවද්දී රජවරු තම තමන්ගේ අන්තපුරවලට සුන්දර ලඳුන් එකතු කරද්දී රජවරු සාද පවත්වා මදුවිත තොලගා සතුටු වෙද්දී මේ යොවුන් කුමාරයා සිද්ධාර්ථ ගෞතම කුමාරයා ජීවිතේ අර්ථය සොයන්න පටන් ගත්තා. කලාතුරකින් සිදුවෙන උපතක් සම්බුදු උපත. සුදුසු කාලයේදී දෙවිවරු තමයි උදව් කළේ. සුදුසු කාලයේදී දෙවිවරු පෙන්눔 කළා අරමුණු. රජතුමාට ඕන වුණේ සක්විති කුමාරයෙක් සක්විති රජුරු කෙනෙක් තමන්ගේ පුතා චක්‍රවර්ති රජෙක් වෙනවා දකින්නයි. ඒක තමයි දෙමෝපියන්ගේ හැටි. අපි දන්නවා මහමෙවුනාවේ සමහර දරුවෝ මහාන වෙන්න එනකොට අම්මලා කියනවා නෑ අපේ හිතේ තිබෙන ඉංජිනේරුවෙක් කරන්න. අපේ හිතේ තිබෙන දොස්තර කෙනෙක් කරන්න. අපේ හිතේ තිබෙන රට යවන්න. මෙවැනි නොයේක් දේවල් කියනවා. ඒක එක්කෙනාගේ මට්ටමනේ සුද්ධෝදන රජුරුවන්ගේ හිතේ තිබුණේ සක්විති රජ කෙනෙක් කරන්න. රජතුමා දන්නේ නැහැ රජතුමාගේ අන්තිමාත්මි කියලා. ඒ රජතුමා ඒ ජීවිතයේදී පිරිණුවම් පෑවා. රජතුමා දන්නේ නැහැ ඒක. එතකොට මහමායා බිසව දවස් 7න් මරණයටපත් වෙලා තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපන්නා. ප්‍රජාපති ගෞතමයාටයි කිරි දෙන්න පැවරුණේ. ගෞතමිය සිහින මැව්වේ සක්විති රජ කෙනෙක් දකින්නයි. ප්‍රජාපති ගෞතමගේ අවසාන ආත්මේ බව එතුමිය දැන සිටියෙත් නැහැ. මේ ලෝකේ පුදුම සහගත සලස්මක් තියෙනවා. මේ සලස්ම ලෝක විෂය. බුදුරජාණන් වහන්සේ වදාළේ සලස්මට ලෝක විෂය කියලයි. මේක තේරෙන්නේ නිකන් කවුරු හරි කෙනෙක් කරනවා වගේ. එතරම්ම ඒ සැලැස්මේ යම්කිසි අපූර්වත්වයක් තියෙනවා. මේ නිසා බොහෝ දෙනෙක් රැවටුණා මේක කාගේ හරි අද්භූත කෙනෙකුගේ මැවිල්ලක් වෙන්නේ නැත කියලා. ඉතින් සිද්ධාර්ථ ගෞතම තරුණ කුමාරයා සක්විති රජකමේ පිහිටවන්ටත් පැවදින එක වළක්වන්නත් කුමක්ද කළ යුත්තේ කියලා සුද්ධෝදන රජතුමා අර තාපසවරුන්ගෙන් විමසුවා. තාපසවරු කිව්වා පුළුවන් තරම් සතුට දෙන්න. ආසහිතින දේවල් ලං කරලා දෙන්න. ආසාව තුල රැඳී සිටීවි. සීත ඍතුවට ලස්සන මාලිගාවක් හැදුවා. ග්‍රීස්ම ඍතුවට තවත් මාලිගාවක් හැදුවා. වස්සාන ඍතුවට තව මාලිගාවක් හැදුවා. වස්සාන ඍතුවේදී එක දිගට වහිනවා. බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ කියනවා මං හරි සුකුමාල ජීවිතයක් ගෙව්වා. අතිශයින්ම සිව්මෙලි ජීවිතයක් ගෙව්වා. වස් කාලේ මහවැසි වහිද්දී මං උඩ තට්ටුවෙන් පහළට බැස්සේ නෑ මාස 3ක්. නාටිකාංගනාව උදේ හවස මා ඉදිරියට ඇවිදින්. අනේක ප්‍රකාර සොඳුරු ගීත ගය ගයා නැටුම් දක්වා මා පිනවනවා. සොඳුරු ලඳුන් පිරවරා සිටියා මා අවට. උන්වහන්සේගේ අතීතේ උන්වහන්සේට මතක් වෙලා ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. සොඳුරු නඳුන් පිරිවරා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන අතිශයින්ම සුන්දර මාලිගා තුනක ගත කරන මේ ස්රූපී කුමාරයාට රස මසවලු පිරුණු ආහාර පාන රන් බඳුනේ වළඳන්න ලැබුණේ කොඳු පලස් අතුල යහනේ සැතපෙන්න ලැබුණි. බැලූ බැලූ තන සොඳුරු දේ. මේ තරුණ කුමරා දන්නේ නෑ මොකක්ද මේ සම්බුදු බව කියා. මේ තරුණ කුමරාට එක දෙයක් තිබුණා ජීවිතේ ඇතුළාන්තය බලන්න හැකියාව. නිසිකල් පැමිණි විට දෙවියෝ කල්පනා කළා දැන් මේ කුමරා ගිහි ජීවිතේ අත්හරින්න කල් හරි ඒ වෙද්දි කපිලවස්තු රාජධානියට හොඳටම වයසට ගිය අය ඇතුළු වීම තහනම් භයානක ලෙඩ රෝග ඇති අය නගරයේ සිටීම තහනම්. මැරෙන අය රහසීම නගරයෙන් පිට. නමුත් ඇතම් සිදුවෙන දේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාට පෙන්눔 කළා. හොඳටම වයසට ගිය ජීවිතයක්. බලන්න පින්වත්නි පුරණ ලද පාරමී ගුණ ඇති වැඩුණු නුවණ ඇති ගැඹුරු ප්‍රඥා ඇති මනසට අරමුණු හමුවීම කොතරම් පුදුමද ඒ සිද්ධාර්ථ කුමාරයා වයසට ගිය මහලු වූ වක් වී ගිය සිරුරු ඇති පෑදුණු ඇට ඇති දත් නැති කෙස් පැහුණු දි රාගේ සිරුර දැක පුදුම වුණා. සිද්ධාර්ථ කුමාරයාට හිතන්න යමක් ලැබුණා. සාමාන්‍ය ලෝකයාට නම් ඉවත බලා ගන්න යමක්. සිද්ධාර්ථ කුමාරයාට සිතන්න යමක්. ආයමත් දෙවිවරු තව දවසක් පෙන්눔 කළා. තුවාල හැදුණු මුළු ශරීරේ පුරා ඉදිමුණු විඳවන වේදනා බරිත රෝගියෙක්. ලොවට වසඟ වූ සිත් ඇති කෙනෙක්. ඒ රෝගියා දුටු සැනින් ඉවත බලාගනි. නමුත් මේ සිද්ධාර්ථ කුමාරයා ඊ타ත්ම ඕනෑකමින් මේ රෝගියා දෙස බැලුවා. ඒ සෑම සිදුවීමක්ම තරුණ සිද්ධාර්ථයන්ගේ ජීවිතයට එළිය දෙන පණිවිඩයක් වුණා. ඒ සෑම සිදුවීමක්ම තරුණ සිද්ධාර්ථයන්ට අලුත් මාර්ගයක් පෙන්වන දෙයක් වුණා. දෙවියෝ පෙන්눔 කළා තව දවසක් මృత ශරීරයක්. පිරිසක් පිටිපස්සෙන් හඬමින් යනවා. මృత ශරීරයක් මිනිසුන්ගේ කර මත යනවා. සිද්ධාර්ථ කුමාරයා මේ දිස බලා සිටියා. ජීවිතයට එකතු වන දේ අතර මහලු වීම වළක්වන්න බෑ. ජීවිතේට ලෙඩ දුක් එකතු වීම කවුරුනම් වළකද්ද? ජීවිතේට මරණය මුණ ගැසීම සියල්ලෝම බිය නමුත් කවුරුනම් වළකද්ද? මේ මහලු වීමත් රෝගී වීමත් මරණයට පත්වීමත් මේ ජීවිතයක ඇති බැරෑරුම් බරපතල මග හැර යා නොහැකි අර්බුද මේ සියල්ල අභියස මෙයින් බැහැර වෙන්න මහලු වීම වළක්වන්න කළ හැකි සෑම දෙයක්ම ලොවැස්සෝ කරති. රෝගී බවෙන් අත් මිදෙන්න කල හැකි සෑම දෙයක්ම සියල්ලෝම කරති. නොමරේ සිටින්නටයි සියලු දෙනා කැමති. නමුත් ඒ සියලු පිළියම් අසාර්ථක කරමින් ඒ සියලු පිළියම් බල රහිත කරමින් පුද්ගලයා වයසට යනවා. සියලු පිළියම් බලා සිටියේදී බල රහිත වෙමින් රෝග උත්සන්න වෙනවා. කොතිකුත් මහන්සි ගත්තද ජීවිතය ජීවත් කරවන්න සත්‍යයා මිය යනවා. බලාපොරොත්තුව අභියස සියල්ල බිඳ වැටෙද්දී ඉතුරු වන්නේ හඬා වැළපීමයි. සිද්ධාර්ථ කුමාරයා මේ සෑම දෙයක්ම තේරුම් ගත්තා. විසඳුමක් නම් පෙනෙන තෙක් මානෙවත් නැහැ. දෙවියන් නිසි කලට ශ්‍රමණ රූපයක් පෙන්눔 කළා. සිද්ධාර්ථ කුමාරයාට අන්න අලුත් මාවතක් බොහෝ දිනා නොයන මාවතක් බොහෝ දිනාට ඇස නොගැටෙන මාවතක් බොහෝ දිනෙකුගේ සිත නොරඳින මාවතක් බොහෝ දිනෙක් පසුබසින මාවතක් සියල්ල අත්තර ශ්‍රමණ කෙනෙක් වී හුදකලා වේ වයසට යන රෝගී වන මේ යන ලොවින් නිදහස් වෙන්නට මගක් සෙවීම මේ ශ්‍රමණ රූපය සිද්ධාර්ථ කුමාරයාගේ සිත කලබා දැම්මා ශ්‍රමණ රූපේ දුටු සැනින් සිද්ධාර්ථ කුමාරයා ගත කළ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාළිග තුල ගත කළ සුකුමාල රාජකීය ජීවිතය දූවිලි බවට පත් වුණා. ඒ ශ්‍රමණ රූපය සිද්ධාර්ථ කුමාරයාගේ සිත වැළඳගත්තා. ඒ ශ්‍රමණ රූපය සිද්ධාර්ථ කුමාරයාගේ සිත කොතරම් වැළඳගත්තේ දෙයක් කුමාරයාගේ ජීවිතය මුළු මනින්ම වෙනස් වී ගියා. ප්‍රිය සම්භාෂණයන්ට ඇති ඇල්ම නැති වී ගියා. නාටිකාංගනාවන්ගේ රඟ දෙකුම් වල ඒට ඇති ආසාව නැති වී ගියා. සිද්ධාර්ථ කුමාරයාගේ මනසේ රැව් දෙන්නේ කවරදාකනම් මා ශ්‍රමණ කෙනෙක් වෙයි ලෝ සතුන් දුක් විඳිනා මේ ජරා මරණයන්ට විසඳුමක් සොයම් දෝ ලෝ කිසි කෙනෙක් නොසිතන දෙයක් මේ තරුණ සිද්ධාර්ථයන්ගේ සිටේ රැව් දෙනවා මේ සඳහා යන්න කවුරුවත් අනුබල දෙන්නේ නැහැ. මාලිගාවෙන් උදව් කරන්නේ සක්විති රජ කෙනෙක් වෙන්නයි. අන්තිමේදී සිද්ධාර්ථ කුමාරයාට සිද්ධ වුණා. අකමැත්තෙන් නමුත් සියල්ල අත්හරින්න. සිද්ධාර්ථ කුමාරයාට සිද්ධ වුණා. සියල්ල අත්හරින්නේ බරපතල කල්පනාවක පැටලී සිටි මේ සිද්ධාර්ථයන් ශ්‍රමණ රුව දුටු වේලේ පටන් තම සිතේ තම සිත කැළඹූ මේ ශ්‍රමණ රූපය නිසා මම කවදා ශ්‍රමණෙක් වෙම්දෝ කිය කියා සිටි වේලෙහි කනට කොඳුරා කෙනෙක් කියනවා පින්වත් කුමරුනි සතුටු වෙන්න. ඔබ දැන් තාත්තා කෙනෙක්. කනට කොඳුරා කියනවා කෙනෙක්. පින්වත් කුමරුනි, ඔබ දැන් පිය කෙනෙක්. සිඟිත්ති කුපන්න. ලව ඕනෑම කෙනෙකුගේ සිතේ දරුසෙනෙහස ඇති වී සිත ඒට බැඳී යනවා. සිදුවත් කුමරාගේ සිත කොතෙක් දරු සෙනෙහසින් බැඳී ගියාද යත් කුමරුගේ මුවින් නික්මුණා බන්ධනං ජාතං රාහුලෝ ජාතං බන්ධනයක් හටගත්තා ඒ තමයි තම පුතුගේ නම උනේ රාහුල එදා රෑ මේ තරුණ කුමරා දැඩි තීරණයක් ගත්තා නෑ මම මේ සියලු බන්ධන හැරදමා ලෝ සතුන්ට එකසේ පිළිසරණ ලැබිය හැකි ජරා මරණයන්ට විසඳුමක් සොයාගත යුතුය කුමරුට ආසයි දරු සිඟිත්ත බලන්ද අලුත් පියා මාලිගයේ සියලු දෙනාටම සතුටුයි නමුත් කුමරු පෙමිණෙන්නේ නැහැ රැය ගෙවුණා රාත්‍රියේ මේ කුමාරයා තීරණය කළා අද මම මේ සියල්ල අත්හැර යනවා මේ ලෝකේ පින්වතුනි සසරේ අපි කෙලවරක් නැතුව අත්හැර යන්නේ නැති. ඒ අත්හලදී අපි නොදැනීම නැවත අල්ලා ගන්නත් ඇති. මේ නිසා සාමාන්‍ය කෙනාගේ අත්හැරීම රෞමේ යෑමයි. ඔහු අත්හලදී සුළු කලකින් යලි වැළඳ ගනී. නමුත් බලන්න සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතේ උන්වහන්සේගේ ඒ තරුණ ජීවිතයේ කළ අත්හැරීම අවසාන මොහොතේ තමන්ගේ දරු සිඟිත්තා දකින්න ආසාව ඇති වුණා. ඕනෑම සෙනෙහිබර පියෙකුට ඇතිවෙන සුදු සුමුදු සෙනෙහස දොර අඩවන්කොට බැලුවා. සිඟිත්තා තම සොඳුරියේ තුරුලෙහි නිදි. ඒ සැනින් මේ සිදුහත් කුමරාට සිතුනේ දරු සිඟිත්තා තුරුල් කරගන්නයි. නමුත් මේ සැනින්ම මේ බන්ධන සිඳ දමන්න කොතරම් වීරියක් තියෙන්නේ නැද්ද? හරි පුදුමයි. මේ සෑම දෙයක් දෙසම ඇසපිය නොහලා කෙනෙක් බලා සිටියා. ඒ තමයි මේ යන මග සසරෙන් ඈතර වෙන මග කියා. මේ යන මග භව සයුරෙන් ඈතර වෙන මග කියා කෙනෙකුට ඉව වැටුණා. ඔහු බලා සිටියා. ඔහු පසුපස ආවා. බුද්ධත්වයේ ලබද්දී පසුපස ආවා. බාධා කරන්නේ. ඔහු හැම විටම උත්සාහ කළේ ලෝකයේ තුල සත්‍යාව රඳවන්නයි. ලෝකයෙන් ඈතර වෙනවාට ඔහුගේ කිසි මනාපයක් නැහැ. සිද්ධාර්ථ කුමාරයා තනියම තීරණය ගත්තා. ඒ තීරණයට උදව් කළේ පාරමී බලයයි. නැවත දොර වසා සිද්ධාර්ථ කුමාරයා පිටත් වෙනවා. අසු පිටේ නැග්ගා. හරි පුදුමයි. අස්වැයාගේ කුර පොළවේ ගැටෙන හඬ නොඇසේ. මාලිගයේ ප්‍රධාන දොරටුව ළඟට ගියා. හරි පුදුමයි. මේ මැදියම් රැයේ සියලු දෙනා නිදි. මහා දොරටුව විවෘතව ඇත. සිදුහත් කුමරා සන්න ඇමතිත් සමග පිටත් වී ගියේ මහ වනයේටයි. කොහේ යන්නද? කවුරු සොයා යන්නද? කා ළඟට යන්නද? කිසි දෙයක් නොදැන පිටත් වුනේ මහා වනයේටයි. මහා වනයේට පිටත් වූ දාසිට ඒ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයේ එකම සටනක් එකම අරගලයක් එකම වෙහෙසක් එකම උත්සාහයක් ලොව කිසිවෙකුටත් නැති අසාමාන්‍ය වීරියක්. අපට තේරෙන්නේ පින්වත්නි උන්වහන්සේ මොනතරම් ඉක්මනට ඒ ගිහි ජීවිතය අත්හැරියාද කියලා. උන්වහන්සේගේ නීල වර්ණ කිස් කලබ කපා දැම්මා. සියලු ආභරණ අත්හැරලා සොහුනේ දෙමූ රෙදි කැබලි වලින් මසාගත් වස්ත්‍රයක් පොරෝගත්තා. මැටි පාත්‍රයක් අතට ගත්තා. ගෙවල් ගානේ ආහාර පොඩ්ඩක් සොයාගෙන යන්නේ කොහොමද මේ? ඉන්න තැනක් නැහැ. කුටියක් නැහැ. හිසට සෙවණක් නැහැ. තරුතල වාසා අහසට තියෙන්නේ තරුතලයයි එවන් පරිසරයක ගත කළ මේ අපූරු ශ්‍රමණයන් වහන්සේ ජීවිතාබෝධේ සඳහා දරූ වෙහිස අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේගේ බුද්ධත්වය ලැබුවට පස්සේ මාර්යාට කියන එක්තරා අවස්ථාවක මම සත් වසරක් පුරා පියවරක් පාසා මොහු පස්සේ ගියා. සිද්ධාර්ථ කුමාරයා අබිනිෂ්ක්‍රමණය කළා නම් යම් පියවරකින් ඒ පියවරේ සිට මාර්යා පසුපස ආවා. බලන්න සසරෙන් ඈතර වෙන කෙනෙකුට ඒ මග අවුරන්න මුළු ලොවම සූදානම්. මේ සිද්ධාර්ථ කුමාරයා දැන් සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණයන් වහන්සේ ආරංචි වුණා සසරින් එතර යන මඟ කියන ගුරුවරයෙක් සිටිනවා කියා. සොයාගෙන ගියා. සසරේ නවාතනක් මිස ඈතර වීමක් ගැන පණිවිඩ නොලැබේ. තව ගුරුවරයෙක් සොයාගෙන ගියා. ඒ ගුරුවරුන් දැඩි ලෙස කියා හිටියා සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේට පින්වත් ශ්‍රමණය මේ තමයි ඊතර වීම මේ තමයි ඔබ සොයන දේ මේ තමයි ඊතර වීම වෙන දෙයක් නැහැ. නමුත් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හදවතින් කියවෙනවා නෑ මේ නෙවෙයි මාසු වෙන දේ. උන්වහන්සේ සොයන දේ උන්වහන්සේට තේරෙන්නේ උන්වහන්සේ සොයන දේ අන් අයට තේරෙන්නේ උන්වහන්සේ අහනවා ගුරුවරුන්ගෙන් මට කියන්න ඉපදින්නේ නැති තැනක් ගැන. මට කියන්න වයසට නොයන තැනක් ගැන. මට කියන්න මිය නොයන තැනක් ගැන. සියලු ගුරුවරු කිව්වා අපි මේ පින්වන්නේ එක තමයි. උන්වහන්සේ තාරක කළා. නෑ. ඔබ මේ සොයන දේ නෙමෙයි ඔය තියෙන්නේ. ඔය සෑම තැනකම තියෙන්නේ සකස් වූ දෙයක්. ලෝ යම් තාක් සකස් වූ දේ ඇද්ද ඒ සකස් වූ සෑම දෙයකම නැතිවීම තියෙනවා. නැතිවෙන සෑම තැනම මරණය තියෙනවා. සකස් නොවන දෙයක් සොයන මේ අద్භූත ශ්‍රමණයා සියල්ලංවම මවිතයට පත් කළා. සකස් නොවන දෙයක් සොයන මේ විස්මිත ප්‍රඥයා යෝන් තරුණයා ශක්ති සම්පන්න අබිරූපවත් දේහ විලාසිත රාජ කුමාරයා රාජකීය ශ්‍රමණයා සියලු දිනාම සියලු දිනා තුලට මහා ආනන්දයක් ගෙනාවා කවුරුවත් නැහැ මේ ලෝකේ සකස් නොවුණු දෙයක් ගැන කියන්නේ කවුරුත් නෑ මේ ලෝකේ නොයිපදින තැනක් ගැන කියන්න. හැම හැමෝම කියන්නේ එක්කෝ සදාකාලික උපතක් ගැනයි. මේ නිසා අන්තිමේදී ගුරුවරුන් සෙවීමේ ආසාව මේ යෝන් ශ්‍රමණයා තම සිතින් බැහැර කළා. තමාම මේ ජීවිතේ අරුත සොයන්න පටන් ගත්තා. හරි පුදුමයි. මහා බෝසතාණන් වහන්සේ පෙරුම් පුරද්දී ආත්ම භාව කී කෝටියක් Tamanම වෙහිස වෙලා මග සොයද්දී ඒ මග නොදෙක මිය යන්නේ නැද්ද? මෙවරනම් ඊට වෙනස්. එකල සම්මත වී තිබූ දුකෙන් නිදහස් වෙන සියලු දේ උන්වහන්සේ තනියම කරන්න පටන් ගත්තා. හරි පුදුමයි. උන්වහන්සේ ශරීරයේට දුක් දෙන අයුරු. උන්වහන්සේට මේක තේරෙන්නේ නැහැ. තෝරා දෙන්න කෙනෙක් ලෝකේ දන්නේ නැහැ. උන්වහන්සේ හුස්ම ගන්නවා. හුස්ම රඳවා ගන්නවා. පැය ගණන් ඉන්නවා. උන්වහන්සේ හුස්ම හෙලනවා. හුස්ම නොගෙන පැය ගණන් ඉන්නවා. ඒ වෙලාවට ශරීරයට දැනෙන වේදනාව ගැන පස්සේ කාලේ උන්වහන්සේ කියනවා. ගවයන් මරණ මිනිහෙක් තියුණු ආයුධයකින් ගවී කපනවා වගේ ඒ වෙලාවට ගවයා විඳින වේදනාව වගේ මගේ කුසේ බලවත් වේදනාවක් හටගත්තා මං හුස්ම තද කළා දැඩි කළා එතකොට මගේ කන් දෙකෙන් හෝස් හෝස් ගාලා සද්දෙන් පිට වුණා මං ආයෙ දැඩි කරගත්තා හැබැයි කිසිම වෙලාවක මගේ සිත අවුල්ුනේ නැහැ. ඒ සෑම වෙලාවෙම මගේ සිත සංසිඳී ඒකාග්‍රව තිබ්බා. හරි පුදුමයි පින්වත්නි. මේ දුෂ්කර ක්‍රියා අතරේ අධික සීත කාලේ අධික සීත කාලේ නේරංජරා නදියේ බැසගෙන උන්වහන්සේ ජලයේ කිමිදී ඉන්නවා. මුළු සිරුරම සීතලෙන් ගල් වෙලා යද්දී උන්වහන්සේ සිත භවයෙන් ඈතර කරවන්න වීරිය ගන්නවා. අන්තිමේදී උන්වහන්සේ ආහාරය කොතරම්ම නොසලකා හරියාද කියන්නේ උන්වහන්සේ දැඩි ලෙස තීරණය කළා මේ ආහාරයේ රැගෙන ඇති ඵලයකිව මා සියලුම ආහාර නවතා ජීවිතාබෝධයේ පිණිස වෑයම් කළ යුතුයි දෙවිවරු කියා හිටියා නිදුකානන් වහන්සේ ආහාර නොගෙන ඉන්න එපා ඔබ වහන්සේ ආහාර නොගෙන සිටියොත් මා මේ ওই ශරීර අප ඔය ශාරීරී රුවම කූප වලින් දිවි ඕජස් ඇතුල් කරනවා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කල්පනා කළා එහෙමනම් මට ආහාර නොගෙන ඉන්න පිළිවෙලක් නැහැ. මාහා මං ආහාර නොගෙන සිටියොත් මේ දෙවිවරු දිව්‍ය ඕජස් මේ ශාරීරියේ රෝම කූප වලින් ඇතුල් කළාවි. එවිට මාගේ ප්‍රතිඥාව මුසාවක් වෙන්න පුළුවනි. දෙවිවරුන්ට කිව්වා දෙවිවරුනි ඔබ උත්සාහවත් වන්න එපා. මා මාගේ ශරීරයට ගැළපෙන ආහාර ගන්නම්. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දවසකට එක හාල් ලැටියක් වැළඳුවා. දවසකට එක මුං ඇටයක් වැළඳුවා. පස්සේ කාලේ කියනවා සාරිපුත්යන් වහන්සේට සාරිපුත්ත කෙනෙකුට හිතේ මේ හාල්ල හාල්ලට විශාල ඒවවද්ද ඒ මුංගට විශාල ඒවවද්ද කියා නැහැ සාරිපුත්ත ඒ කාලේ තිබුණේ මෙබඳු හාල්ලටමයි ඉතින් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ අයුරෙන් ආහාරය ක්‍රමක්‍රමයෙන් හීන කරන කල්හි උන්වහන්සේගේ මුළු ශරීරයම වෙනස් වෙලා ගියා. උන්වහන්සේගේ අබිනීල සුවිශාල නෙත්‍යුග ගැඹුරු ලිඳක සිඳී ගිය පතුලක දිස් වෙන දිය බිඳක්සේ ඇස ඇතුළට කිමිදී ගියා. උන්වහන්සේගේ හිස අව්වේ දැමූ විවේලී ගිය ලබු ගෙඩියක පොත්තසේ රැලි කැසී ගියා. උන්වහන්සේගේ අත්පා අව්වේ දමා වේලී ගිය උණ බටසේ හැකිලී ගියා. උන්වහන්සේගේ කුස පිටපොත්තට හැකිලි යන්න නම් කොයි තරම් වාර ගණනක් ආහාර නැතුව මේ මහා වීරයන් වහන්සේ භව සයුරෙන් ඈතර වෙන මඟ සොයන්න වෙහෙසෙන්නේ නැද්ද? හරි පුදුමයි. දිනක් උන්වහන්සේ නීරංජරා ගම්තිර අසල වැලි තලාවේ ඇද වැටුණා. වසර ගණනක් මුළුල්ලේ පියවරක් පාසා පසුපස්සෙන් පැමිණි ප්‍රමාදී ඌවන්ගේ නෑදෑයා මාරය ඇවිදින් කියනවා එම්බා ශ්‍රමණය ඔබට ජීවත් වෙන්නට තිබෙන්නේ එකයි ඔබට මරණයට තියෙනවා 999ක්. ජීවත් වෙන්නට එකයි. මරණයට 999යි. ලොව කිසි කෙනෙක් වීරියගෙනකෝ භව සෞරයෙන් ඈතර වුණේ නැහැ. ඒ නිසා මේ භවයෙන් ඈතර වීම පිණිස ගන්නා වෙර වීරිය දැන්වත් අත්හරින්නේ එතකොට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා මාරය මා දන්නවා. ඔබ මට ඔය කියන්නේ මා කෙරෙහි අනුකම්පාවෙන් නොවේ. ඊට පස්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා මාරය බලන්න අර ගංගාව දිහා නදිය දිහා මේ හමායන සුළඟ මාගේ ශරීරේ පිසදා නදී හරහා යද්දී මේ නදියේ ජල කඳ ඒ සුළඟින් වියලී යයි. ඊතරම්ම මේ සිතේ වීරිය බලවත්. ඒ නිසා මාරය මේ කෙලෙස් සුද්ධින් පෙරදී ජීවත් වෙනවාට වඩා කෙලෙස් සුද්ධින් නොපෙරදී මිය යාම උතුම් මේ මායයා පසුබට කරවන මෙබඳු ගාම්භීර වචන තවම බුදු බව නොලැබූ අප මහ බෝසතාණන්ගේ මුවින් නික්මීම හරි පුදුමයක් ක්‍රම ක්‍රමයෙන් උන්වහන්සේටම ඒත්තු ගියා වැටහි ගියා. මා කොතෙක්නම් කාලයක් මේ සිරුරට දුක් දිව් දුක් දුන් විරුද මං කොතෙක්නම් වාර ගණනක් මේ සිරුරට දුක් දෙමින් වෙහෙසටපත් කරවමින් වීරිය කළ විරුද එහෙත් තවමත් විසඳුමක් පෙනෙන තික් මානෙවත් නැහැ බලන්න මේ මහා පින්වත් පාරමී ධර්මයන් මුහුකුරා ගිය මහා බෝසතාණන් වහන්සේට ඒ අධිකතර දුෂ්කර ක්‍රියාවෙන් පසු මහා බෝසතාණන් වහන්සේගේ සිටේ අතීතයේ පිළිබඳ මතකයක් රැව් දෙනවා උන්වහන්සේ කල්පනා කළා, "ඔව්, මට මතකයි. එදා මගේ පියාණන් වප්මගුල් උත්සවය කරනදා දඹරුක් සෙවණි ආනාපාන සති හුස්ම ගැනීම හෙලීම ගැන සියෙන් හිටීමේ භාවනාව කළා මට මතකයි. මේට විසඳුමක් එතනින්වත් තිබෙයිද කියා උන්වහන්සේ ආනාපාන සතිය වඩන්න පටන් ගත්තා. උන්වහන්සේ ඇද වැටුණා. එදා තීරණය කළා මේ දුෂ්කර ක්‍රියාව මං අතාරිනවා. ජීවත් වීම පිණිස ජීවිත යාත්‍රාව පිණිස හටගෙන තිබෙන කුසගිනි වේදනා නැසීම පිණිස අලුතින් කුසගිනි වේදනා ඇති නොවීම පිණිස ශරීරය පැවැත්වීම පිණිස මං ආහාර ගන්න ඕනි. උන්වහන්සේ යලි පාත්‍රය අතටගෙන අමාරුවෙන් උරුවෙල් දනව්වේ සීනානී ගම්පියසේ පිඬුසිඟා වඩෙද්දී දුෂ්කර ක්‍රියාවක් තුලින් බුදු කෙනෙක් දකින්නට බලා සිටි සසරේ පුරන ලද පෙරුම් ඇති මහා පිංවතුන් පස් දෙනා කොණ්ඩඤ්ඤ බද්දී වප්ප මහානාම අස්සජී බුදු කෙනෙකුගෙන් පළමුව බණ අසන්නෙමුයි කියා බුදු කෙනෙකුගේ නාමෙන් පැවිදි වූ මහා පින්වතුන් පස් දෙනා උන්වහන්සේව අත්හැරියා. අත්හැරලා ගියා අපි අපේ ගමන යන් කියලා. සොඳුරු හුදෙකලාවක තනි වූ අප ගෞතමයන් වහන්සේ එදා විසක් පුන් පොහෝ දින පැමිණෙද්දී උදේ සුජාතා දුන් කිරිපිඬු වැළඳුවා නීරංජරා නදී ආසලට පැමිණියා. කල්පනා කළා. හරි පුදුමයි පොඩ්ඩක් හිතන්න පින්වත්නි. උන්වහන්සේ කුමක්ද සිටුවේ කියා අපට යාන්තමින් වටහා ගන්න මේ සිදුවීම් උපකාරී වෙනවා. උන්වහන්සේ පාත්‍රය අරගෙන දන් වළඳා හිස් පාත්‍රය අරගෙන නේරංජරා නදිය ළඟට පැවරුණා. පාත්‍රය අතේ තියා කල්පනා කරනවා. ඔව්. මේ උත්සාහයේ අවසානයක් තිබ්බ යුතුයි. මෙහි කෙලවරක් දැක්විය යුතුයි. මා මේ ගන්නා වෑයම සාර්ථක වෙනවා නම් මට ඒ දැඩිය යුතුයි. පාත්‍රය නේරංජරා නදී ගලාගෙන යන දිය පහර මත තබමින් උන්වහන්සේ සිතනවා. මේ නදියේ ජලය යම් පැත්තකට ගලා යයිද මේ පාත්‍රයේ පැත්තට නොයාවා මෙය යටිගම් බලා නොගොස් උඩුගම් බලා ඒවා හරි පුදුමයි. පාත්‍රය අතහැරිය උඩුගම් බලා ගියා. පාත්‍රය අතහැරියා උඩුගම් බලා ගියා. උන්වහන්සේට පසුවදා වළඳන්න පාත්‍රය කො හෙට දවසත් අතහැරියා. උන්වහන්සේ පාත්‍රය අතහැරියා කියන්නේ ආයි වළඳන්න සූදානමක් උනේ නැහැ. ආයි ජීවත් වෙන්න ලෑස්තුනේ නැහැ. උන්වහන්සේ දැන් පාත්‍රීකුත් නැහැ. ඒකේ තේරුම තවදුරටත් පිඬුසිඟා යන අදහසක් නැහැ. තවදුරටත් ජීවත් වෙන අදහසකුත් නැහැ. බලන්න මේ භවසයුරෙන් ඈතර වෙන්න කොයිතරම් මානසිකව වෙනසක් වෙනවාද කියා ජීවත් වෙන්න අදහසක්වත් නැහැ. උන්වහන්සේ නේරංජරා ගඟෙන් එතෙර වුණා. ඈතට විහිදී ගිය සිනිඳු වැලි තලාව පේනවා. ඈතට විහිදී ගිය වන ගැබ පේනවා. සුවිසල් ගස් වලින් හිබි වනයේ උන්වහන්සේ මේ වැලිතලාවේ කොනේ වටපිට බලද්දී දුටුවා සුවිශාල වෘක්ෂයක් උන්වහන්සේ දුටුවා ඇසතු රුක වර්තමානයේ අපි කියන බෝධීන් වහන්සේ ඒ බෝසෙවන දුටු සැනින් උන්වහන්සේගේ සිත ගිය ආයතනට උන්වහන්සේ කැමති වුණා ඒ බෝසෙවන. උන්වහන්සේට කුසතන ලැබුණා. උන්වහන්සේ කුසතන රැගෙන ඇවිදින් ඒ බෝසෙවනේ ගංගාව පේන පැත්තට ඒ කියන්නේ නැගෙනහිර පැත්තට කුසතන ඇතුරුවා. දෙපට සිවුර හතරට නවලා ඒ කුසතන මත එළුවා. උන්වහන්සේ පద్මාසනෙන් වාඩි වුණා. උන්වහන්සේ වාඩි වුණේ ජීවත් වෙන්න නොවේ. ජීවිතය අත්හරින්නයි. හරි පුදුමයි. උන්වහන්සේ වාඩි වුණේ ආයේ නැගිටින්න නෙවෙයි. ජීවිතය අත්හරින්නයි. උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා. මම මෙතනින් ආයෙ නැගිටින්නේ නැහැ. මෙහෙමම මගේ ජීවිතේ අවසන් වෙලා ගියාවේ. මේ ශරීරයේ මස් ලේ වියලි යනවා නම් වියලි ගියාවේ. මේ ශරීරයේ ඇට නහර සම ඉතුරු වෙනවා නම් ඉතුරු වුණාවේ. මා මෙතනින් නැගිටින්නේ නැහැ. බලන්න පින්වතුනි අපිට මේ පැය භාගයක් වාඩි වෙන්න කොච්චර අමාරුද ස්වල්ප වේලාවක් අප දැස පියා. පින් සිටිවිල්ලක් සිතට නගා ගන්නට සූදානම් වෙද්දී මේ සිත මොනතරම් දේවල් කරා අපෝගෙන යනවාද? ගෞතමයන් වහන්සේගේ පාරමී බලයයි ඒ. උන්වහන්සේ දැඩි වීරියකින් වාඩි වී සිටිය ස්වල්ප වේලාවකින් උන්වහන්සේ පසුපස්සේ පියවර පාසා පැමිණි කෙනා පැමිණියා. ගිරිමේ කළ ඇතු පිටින් බිම්බර දසමරසින් සමග පැමිණියා. ආකාශයේ කළුවර කළා. මේඝ ගර්ජනා කළා විදුලි කෙටිලි පෑවා ධාරා නිපාත වැස්ස වැස්සා මහා ශ්‍රමණයන් වහන්සේ නමක් යෝන් වී සිටින සුකුමාල ශ්‍රමණයන් වහන්සේ නමක් නොසැලී වාඩි වී සිටි නොඑක් ශබ්ද කළා ගල් වරුසා එව්වා ආයුධ වරුසා එව්වා අන්තිමේ තෙමේම තර්ජනය කළා. ඒ ආසනෙන් නැගිට යන්න කියා තර්ජනය කළා. අපට තේරෙන්නේ පින්වත්නි යන්තම් දුරක් වැහුණත් ගැස්සෙන අපි පොඩි සද්දයක් ඇහුණත් බය වෙන අපි සුළු දෙයිනුත් කලබල වෙලා ඇස් සැරලා වටපිට බලන අපට කෙසේනම් මේ තීරේවිද? ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මොහොතේ අත් දුටු බිහිසුණු අද්දකින් එවලේ උන්වහන්සේට තර්ජනය කළා මෙතනින් නැගිටින්න කියලා. ඒ ආසනේ තමන්ගේ කිව්වා. සාන්ත ස්වරෙන් ඇහුවා මේට ඇති සාක්ෂි මොනවාද? බිම්බරක් සේනාව හඬනගා කිව්වා අපි සාක්ෂි. මාර්ය අහන පෙරලා ශ්‍රමණේ නුඹට ඔය ආසනයේ සිටින්න අයිතිය කවුරුනම් සාක්ෂි වශයෙන් කියයිද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වටා කවුරුවත් නැහැ. සේනාව කිපිලා මරුසෙනග කිපිලා මාරයා කිපිලා අහල පහලට කිසිවෙකුට එන්න බෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට කරන්න දෙයක් නෑ දකුණු අත දකුණු අතේ ඇඟිලි පොළොවට ස්පර්ශ කර කියනවා "ඒයි ධරති මාතා ඔබ දන්නවා සසර දුකින් අත් මිදී නිවන අවබෝධ කරන්නේ මේ කියා මා කොතිකල් පාරමී පිරුවාද මා මෙතෙන්ට එන්න කොතෙක් නම් වෙහෙස දරුවාද පින්වත්නි හරි පුදුමයි මේ මිහි කත අද්භූත අයුරින් සෙලවෙන්න පටන් ගත්තා කොතෙක් සෙලුණාද යත් ගිරි මේකලා ඇතු පිට සිටි මරු ඇතු පිටින් වැටුණා. කොතෙක් සෙලුණාද යත් දස බිම්බරක් මාර සෙනග සීසී කඩ විසිර පලා ගියා. ඒ ශ්‍රමණ ගෞතම අපගේ මුනීන්ද්‍රයන් වහන්සේ ප්‍රථම යාමයේදී ආනාපාන සති භාවනාව උන්වහන්සේගේ සිත්ගත් භාවනාව උන්වහන්සේ ප්‍රගුණ කළා. පිළිවෙලින් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, සතරවෙනි ධානය දක්වා උන්වහන්සේ සමාධිය දියුණු කළා. උන්වහන්සේ තුල වැඩෙනවා ක්‍රම ක්‍රමයෙන්. උන්වහන්සේ සොයාගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගේ ප්‍රථම යාමේදී උන්වහන්සේ ජීවිතය ගැන බැලුවා. මා අද ඊයේ ආ ගමනක්ද බොහෝ කල සිට පැමිණි ගමනක්ද උන්වහන්සේ දැක්කා කෙල්ලවරක් නැති සසර ගමනක නොනිමි තොරතුරු සිතුවම් පටකටත් එහා ගිය උන්වහන්සේට මැවි මැවි පෙනෙන්න ගත්තා උන්වහන්සේගේ සමාධිය තුල කිසිසකයක් නැහැ දැන් කිසියෙකුගෙන් අසන්නට දෙයක් නැහැ සසර ගමන ගැන තොරතුරු අපට කොතරම් කුහුල දනවයිද යත් කෙනෙක් උපන් වෙලාවරගෙන ගොස් අහනවා මම පෙර ආත්මේ හිටියාද මම ලබන ආත්මේ කොහේ උපදීද තව කෙනෙක් නාඩි වටින තැන සොයා යනවා. ගිහින් අහනවා. මගේ අතීතයේ තොරතුරු මොනවාද? මේ කුතුහලය හැමතිස්සෙම බාහිරින් හොයන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් වහන්සේ තුලම තම මනසේම කෙලවරක් නැති අතීතයේ පිළිබඳ ලියවුණු සටහන් මනවින් තෝරාගත්තා. මේ උන්වහන්සේ ලැබූ විස්මිත ඥානයක්. උන්වහන්සේ වදාලා මෙයයි මගේ පළවෙනි විද්‍යාව පෙරවිසු කඳ පිළිවෙල දකිනා නොවන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඊට පස්සේ උන්වහන්සේ මධ්‍යම යාමයේ විමසා බැලුවා මා පමණක්ද මේ සසරේ පැමිණියේ අන් අයට සසර උරුම නැද්ද උන්වහන්සේට අවබෝධ වුණා. මේ ලෝක සත්වයාගේ මනසේ ක්‍රියාකාරීත්වය උන්වහන්සේ දැක්ක සෑම ජීවිතයකම කර්ම ගබඩාවක් තියෙනවා. සෑම ජීවිතයකම සෑම ජීවිතයකම තමාව ඊළඟ භවයට ගෙන යන දොරටුව කර්මයෙන් විවෘත වේ. දැක්ක මේක. කර්මානුරූපෝ සත්වයන් දුගතිය යනවා. කර්මානුරූපෝ සත්වයන් සුගතිය යනවා. සත්වයන් චුත විනායුරුත් උපදිනායුරුත් දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ තමයි මා ලද දෙවෙනි විද්‍යාව චුතූප පාත ඥානෙ. ඉන්පසු උන්වහන්සේ විමසා බැලුවා. ඊට පස්සේ උන්වහන්සේ යමසා බැලුවා මට මේ මිදෙන්න පිළිවෙලක් නැද්ද? උන්වහන්සේට අවබෝධ වෙන්න පටන් ගත්තා දුක නම් වූ ආරි සත්‍ය. උන්වහන්සේට අවබෝධ වෙන්න පටන් ගත්තා දුක හට ගැනීම නම් වූ ආරි සත්‍ය. උන්වහන්සේට අවබෝධ වෙන්න පටන් ගත්තා දුක්ඛ නිරෝධ නම් වූ ආරි සත්‍ය. උන්වහන්සේට අවබෝධ වෙන්න පටන් ගත්තා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. ගුරු උපදේශ රහිතව ඒ දුක්ඛාරය සත්‍යය උන්වහන්සේ අවබෝධ කළා. ගුරු උපදේශ රහිතව දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කළා. ගුරු උපදේශ රහිතව දුක්ඛ නිරෝධාරය සත්‍යය සාක්ෂාත් කළා. ගුරු උපදේශ රහිතව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ උන්වහන්සේට ඇති වුණා අවබෝධයක් මම මේ දුකින් නිදහස් වුණා. මා සසරෙන් ඈතර වුණා. මා භවයෙන් ඈතර වුණා. මා යලි මේ දුකට වැටෙන්නේ නැහැ කියලා. මේ තමයි උන්වහන්සේගේ සම්මා සම්බෝධිය.